ඒවමේතං අභිඤ්ඤාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං නාභිනන්දේය විවේකමනුබ්‍රූහයේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුනෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනවාසික තිස්ස අත්තරදි රහත් සාමණේරයන් වහන්සේගේ අල්පේච්ඡතාදී ගුණයට ප්‍රශංසා කරමින් දේශනා කළ ධම්මපද ගාථාවක් මේ ප්‍රකාශ වුණි. අඤ්ඤාහි ලාභූපනිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී ලැබෙන මාර්ගය එකක්. අඤ්ඤා නිබ්බාන ගාමිනී සියලු සංසාර දුකෙන් අත්මිදී නිවන් අවබෝධ වෙන මාර්ගය තවත් එකක්. ඒව මේතං අභිඥාය භික්ඛු බුද්ධස්ස ශාලකෝ බුද්ධ ශ්‍රාවක වූ බෞද්ධයා මේ කාරණේ නුවණින් තේරුම්ගෙන සක්කාරං නාභිනන්දයේ ලාභ සක්කාර කීර්ති ප්‍රසංසාවන් කෙරෙහි ගිජු නොවිය යුතුයි විවේක මනුබ්‍රෝහයේ කාය විවේක චිත්ත විවේක උපදි විවේක කියන ත්‍රිවිධ විවේකය වැඩි යුතුය කියන එකයි ගාථාවේ තේරුම. පින්නතුන් අහල ඇති සාරේ පුත්‍ර මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ උපන්නේ පදගානුවරට වැඩි දුරක් නැති නාලක ගමේ. අද නාලන්දාව නමින් හඳුන්වන්නේ නාලක ගම. වංගන්ත කියන බ්‍රාහ්මණතුමත් රූපසාරයේ කියන මෞතුමියක් දෙන්න තමයි මෞපියන් දෙපළ. ඒ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනාගෙන් පළමුවැන්න උපතිස්ස නමින් හැඳුන්වු පසු කලක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඒක සමීප ගමකම උපන්න කෝලිත පරිබ්‍රාජක තුමායට එකට පැවිදි වෙලා 250ක් තමන්ගේ අනුගාමිකයන් සමග තවුස්දන් පුරා මුළු ජම්බුද්දීපයේ මෙසේසාර ඇවිල්ලා ලෝතුරා බුදු සසුනක් සොයාගෙන පළමු ගමන නිෂ්ඵල වුණා. දෙවෙනි ගමනේදී පළමු දිනේදීම සාර්ථක වුණා. අස්සජි මහ රහතන් වහන්සේ සම්මුඛදී එක බණපදයක් ඇසීමෙන් සෝවාන් ඵලයටපත් වී තෙරුවන් සරණ ගිය. තමන්ගේ මිතුරාටත් ඒ ධර්මලාභය දුන්නා. 250 තමන්ගේ පිරිවරත් එක්ක රජගහ නුවර වේළුවනාරාමයට පිවිස ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා ලැබුවා. එදවස්සේදී අනුගාමික 250 දෙනා රහත් වුණා. අටවෙනි දවසේදී පෝලිත නමින් සිටියේ මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ අරිහත්ත්වයටපත් වුණා පල්ලවාල මුත්ත ගමේදී ධාතු කර්මස්ථානයේ වඩා පරිදිවීමෙන් 15 වෙනි දවසේදී එනම් නවම්පුර පසළොස්වක් පොහෝ දවසේදී සූකර කතලේනේදී සාරිපුත්තර මහරහතන් වහන්සේ දීගණක පරිබ්‍රාජකතුමාට දේශන වේදනා පරිග්‍රහක කර්මස්ථානයේ අහගෙන ඉඳලා තහත් වුණා. එදාම උපෝසත විනය කර්මයේ සිද්ධ වන බුදු සසුනේ 1250 රහතන් වහන්සේලා මැද එදවස්සේදී අගසව තනතුර පිරිදැමුණා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පැවිදි වී රහත් වීම නිසා කේ පවුලේ උපසේන එවාගෙම තුන්ල කියන මේ සුහුරු දෙපළ ශාලා උපචාලා සීසුපචාලා කියන සහෝදරී තුන්පළක් අන්තිමට හේවත කියන්නේ බාලම පුතණෝද මේ හය දෙනාමත් පසුව පැවිදිව රහත් වුණා. ඔය අතරතේ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහොම කළගුණ දන්න කළගුණ සලකන ගුරු පූජා කරන උතුමේ. ඒ නිසාම තමන්ගේ මව්පියන් ගැන බොහොම අනුග්‍රහ දැක්වීමට නිතරම සූදානම් සිටියා. ඒ අතරේ පියතුමා වන වංගන්ත බ්‍රාහ්මණතුමා මිය පරලෝ ගියා. එතුමානම් වෙනුවෙන් වෙන උපස්ථානයක් කරන්න අවස්ථා නොලැබුණු බැවින් එතුමා වෙනුවෙන් තව කාටද කළ යුතු උපස්ථානය කියලා නුවණින් සැලකුවා. මේ වංගන්ත බ්‍රාහ්මණ තුමාණන්ගේ ඊටාම හිතමිතුරේ සිටියා ජයසේන කියලා උගත් බ්‍රාහ්මණ පඬිවරේ. මේ ජයසේන පඬිතුමා කලින් බොහොම ධනවත් සිටිනම දැන් තමන් අසරණ වෙ ඉන් අවස්ථාවේදී සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිවසින් දැක්කා මෙතුමා දැන් වය වෘද්ධයි. තා වැඩි කලක් ජීවත් වන්නේ නැහැ. මෙතුමාණන් අනුග්‍රහ කරන්න ඕනේ මගේ පියාණන් වහන්සේ වෙනුවෙන් කියලා මේ ජයසේන බ්‍රාහ්මණ තුමාණන්ගේ නිවසට පිළිසුඟා වැඩියා. මෙතුමාට දෙන්න දෙයක් ගෙදර නැති නිසා හැංගුණා. දා තුනක්ම මෙහෙම හැංගුණා. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඇවිල්ලා වඳින්නවත් හිතට දුකයි නැtei කියන්න අපහසු නිසා. ඊළඟ දවසකදී නැකත් උත්සවයක් දවසකදී අකුරු කියවන මංගල උත්සවයක් තිබුණා. එම අවස්ථාවල බොහෝම කුමාරවරුන්ද අකුරු උගන්වන උත්සවයක් ඒක පැවැත්වෙනවා. ඒක තමයි ජයසේන බ්‍රාහ්මණතුමාට ආරාධනය ලැබුණා. එයා බොහෝම උගත් ප්‍රසිද්ධ ගුරුවරයෙක්. එදාට මා ලැබුණ පැන්නමසු ප්‍රණීත පිළිබතක්. නවරියන් වස්ත්‍රයක්. මේක ලැබිච්ච ගමන් හිතුවා අනේ අද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගේ නිවසට වැඩියොත් මට අදවත් දාන ටිකක් දී ගන්න පුළුවන් කියලා ඒක ඉඳුම් කරන්නේ නැතුව ගෙදර ගෙන ඉහින් ප්‍රවේශයෙන් වාලා තියාගත්තා. මේ උදාසන. මේක දුටු සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මෙතෙන් දෙපින් දෙපාතේ වැඩියා. ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව අසුනක් පනවා වඩා හිඳුවා සිත්තේ මේ පැන්න මුසු පිළිබත දන් දුන්නා. වළඳලා අවසානයේ වතාවත් කරලා නාරියන් වස්ත්‍රයේද පාමුල කියලා පන්සු කොළ ඇටිද පූජා කළා. මෙතුමාට කියාගන්න බැරි තරම් පුදුම ප්‍රීති සෝමනස්යක් හිතේ පහළ වුණා. ඒ අතරත සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මෙතුමාණන් ඉසිතට ගැලපෙන විදර්ශනා ප්‍රඥා වැඩෙන භාවනා අරමුණක් සඳහන් කරන ධර්ම දේශනාවක් කළා. එතුමා ස්වභාවයෙන් උගත් නැනවත් කෙනෙක් නිසා ඒ ධර්මයේ හොඳින් හිතේ දරාගෙන හිතේ බලවත් ප්‍රසාදයෙන් ඒක නිතර ආවර්ජන කරමින් හිටියා. යටිදාසක් කියන මෙතුමා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ බලවත් චිත්ත ප්‍රසාදයෙන් යුතුවම කලුරේ කරලා සවැත් නුවර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට උපස්ථාන කරන ඉතා ධනවත් පින් ඇති සිටු ගෙදරක උපන්නා. සිටු ගෙදරක සිටු කුමරියකගේ පුළුඳුල් දරුවා හැටියටයි මේ උපන්නේ. මේ දරුවාගේ උත්පත්ති මංගල්‍ය පත්‍යවීමේ, නන්තවීමේ, කං විදීමේ ආදී හැම මංගල අවස්ථාවකදීම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රධාන 500ක් රහතන් වහන්සේ වැඩම කරවාගෙන දන් දෙමින් තමයි මේ දරුවාට ආශිර්වාද කෙළේ. මේ දරුවාට නම තැබුවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නමෙන් කොටසක් තිස්ස කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නියම නම උපතිස්සනි තිස්ස කියලා නම තැබුවා. මේ දෙමෝපිය කල්පනා කළා මේ දරුවා හින් ඇති කෙනෙක්. මේ දරුවා යම් කිසි දෙයක් අපට අදහසක් කිව්වොත් අපි ඒක පිළිදෙන්න ඕනේ කියලා හිතාගෙන තිබුණා. ඒ අතරතේ මේ දරුවා ඉපදিলা අවුරුද්දක් වෙන ජන්මදිනයේදී පින්කමක් කළා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රදාන රහතන් වහන්සේලා 500ක් වැඩම කරලා. එදා මේ දරුවා සතක් වෙලා හිටියේ ලක්ෂයක් අගන ඉතා සිනිඳු පළසක. මේ දරුවා මේක කකුලේ පටලගෙන හිටියා. මේ දරුවා ලවා වන්දවන්නට මේ පළස කකුලෙන් ගලවන්න හදනොත් දෙන්නේ අඬනවා. මේක කකුලේ උතාගෙන තියෙද්දිම වඩාගෙන ගිහින් වන්දවන්න කිට්ටු වෙනකොට මේ දරුවා කකුල සොලවලා අර පළසෙ බිම දැම්මා. සරියුත් මහ රහතන් වහන්සේගේ පාමුල වැටෙන්නේ. දෙමෝපිය ප්‍රියෝ කිව්වා ස්වාමීනි මේ දරුවා මේක කලින් ගලවන්න දුන්නේ නැහැ. මේ උභාසනේ පාමුල පූජා කරන්නයි මේ ඉඳලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේට මේක පූජා වේවා. ඉතින් මේකත් මේ පින්කම සිද්ධ කළා. මේ මාගේ වර්ෂයෙන් වර්ෂයට සරියොත් මහ රහතන් වහන්සේම ප්‍රදාන 500ක් සංඝ පිරිස වැඩම කරවා දම් පින්කම් කරමින් දරුවාගේ සුභසිත සැලසුවා. වයස හතේදී මේ දරුවා කිව්වා අම්මේ තාත්තේ මම මහාන වෙන්න ඕනේ. ඉතින් දෙමව්පියෝ කලින් හිතුවානේ මේ දරුවා මහා පින් ඇති කෙනෙක් යමක් හිතුවොත් හිව්වොත් ඒක අපිට අපි ඒකට යොද දෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ දරුවා සරුවත් මහරහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංඝ පිරිස වැඩම කරලා දානෙකුත් දීලා මේ දරුවා පූජා කළා ශාසනයට. සරුවත් මහරහතන් වහන්සේ මේ කුඩා දරුවා ජේතවනාරාමයේ පමුණුවා තමන් වහන්සේ මේ ඉස්සෙගෙස්සද බාලා සතිපන්චේ කර්මස්ථානි දීලා එවැගේම තන් පහසු කරවලා සූරු අන්දෝල පෙරවලා මහානතම දුන්නා. ඉතින් මේ දරුවාගේ පිනේ මහිමේ නිසා දිනපතා දහස් ගණන් මේ දරුවා උදෙසා දාන ලැබෙනවා. ඒ දෙමව්පියෝ සද්දාසක්ම බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට ජේතවනාරාමයට දාන ගෙනත් පූජා කළා. පළමු දාසේ පින්දපාත ගියා මේ කුඩා සාමණේරයන් වහන්සේ සරුවත් මහ රහතන් වහන්සේ සමග. මේ අනවත පින්නපාත 1000ක් මේ කුඩා ස්වාමීන් වහන්සේගේ අතට පිළිගැන්නුවා වෙන වෙනම. ඔක්කොම සංඝයාට යොමු කළා. එදා මේ දරුවාට නමක් ඇති වුණා පින්නපාතික පිස්ස කියලා. ගියේ ගේතන අර සීවලි මහරහතන් වහන්සේට වාගේ සම්පත් ලැබෙනවා. ලැබදාසජ්ජේ නෑ සීතල ඍතු ආනම්භ වුණා. සීතල ඍතුවේ සමාන වික්ෂුන් වහන්සේලා වෙවුලමින් ඉන්නවා දැකලා ස්වාමීන් වහන්සේලාට මේ තීතනෙත පොරවන පොරෝණ නැද්ද? අනේ සාමනීර නම අපතේකින් හිම පිනක් නැති නිසා මේ නැතු වෙනවා. එනම් ඔබ වහන්සේලාට මම ඒක පූජා කරවන්නම් කියලා ඇන්දෑවක සරුවත් මහ රහතන් වහන්සේගෙන් අවසර ආරම් පාත්‍රය අරගෙන පින්ඳ පාත වැඩියා. වෙළඳ වීතියක. සෙදි වෙළඳාම කරන වෙළඳ වීතියක පින්ඳ පාත වැඩියා. ඉතින් අය දකින දකිනේ කියලා පුදුම ශ්‍රද්ධාවකින් ආන මොනවද මේ පොඩි ස්වාමීන් වහන්සේ තෝරන කරන්නේ. ඉතින් ඒ වෙලාවේ පින්දපාතියක් නෙමෙයිනේ. ඉතින් කියනවා මේ යාරස්ථානයේ බොහෝ ස්වාමීන් වහන්සේලා සීතලෙන් ගෙවුලමින් ඉන්නවා මේ කම්බිලි පින්දපාතිය. ඒ අතර බොහොම ධනවත් වෙළඳ සැලහිණියේ කම්බිලි 1000ක් මේ කුඩා ස්වාමීන් වහන්සේ උදෙසා පරිත්‍යාග කළා. කොහොම ගිහින් ස්වාමීන් වහන්සේලාට දෙදුවා. එදා පටන් මේ ස්වාමීන් වහන්සේ නමක් ඇතුණා කම්බිජදායක තිස්ස කියලා. දැන් වැඩි කලක් ගියේ නෑ මේ කුඩා ස්වාමීන් වහන්සේගේ පිනේ මහිමේ නිසා මුළු ජේතවනාරාමයේම පුදුම විදිහේ ප්‍රබෝධයට පත් වුණා. ඔය අතරත මේ කුඩා ස්වාමීන් වහන්සේ සරුවත් මහ රහතන් වහන්සේගේ සීලම වත් පිළිවෙත් ඉගෙන ගත්තා. ශික්ෂාපද ගැන මනාව පුහුණුවක් ලැබුවා. භාවනා කර්මස්ථානිකොත් හොඳින් ඉගෙනගත් අරිහත්ය දක්වා වඩන හැටි. සරුවත්හාරහතන් වහන්සේගේ පාමුල වැඳලා කිව්වා ස්වාමීනි මට මේ සවැත් නුවරේ ඉන්නකොට අවිවේකයි. බොහොම නෑදෑයෝ හිතවන්තව නිතර එනවා යනවා. ස්වාමීනි මට අවසර ලැබෙනවා නම් මම ටිකක් දුරස්ත ස්ථානයක ගිහිල්ලා භාවනා කරන්න. සරුවත් මහරහතන් වහන්සේ දන්නවා උන්වහන්සේ කොතන ගියත් පිරිහෙන්නේ නැති බව. නිසා අවසර දුන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේත් වැඳලා සරුවත් මහ රහතන් වහන්සේත් වැඳලා භාවනා කර්මස්ථානෙම පිටත් වුණා මේ කුඩා සාමණේරයන් වහන්සේ. තවත් නෝරින් බොහෝම දුරස්න පළාතකට වැඩිය. මුහුදට සමීපයි. ගම්මානයක් තියෙනවා පිටිසර ගම්මානයක්. ඉතින් දින ගණනක් සති ගණනක් ගිහිල්ලා මේ ගම්මානෙට ආවා. දවසින් දවස දෙපිලි වලින් කොතන හරි පින්දපාත ලබා ගන්නවා දෙමින් නැති තැනක වැඩ වාසය කරන රාත්‍රී කාලේ අද වාගේ විදුලි පන්දම් නැහැ ගිනි පෙට්ටි නැහැ පිටි පන්දම් තිබෙලක් නැහැ ඒ කලාවේ ඉන්නවා සමහර විට ගස් මුල් වල ඉන්නවා සමහරට මණ්ඩපයක් අවනොත්තුවකේ ඉන්නවා උදේට දවස් ගත කරමින් වැඩියා පිටිසර ගම්මානයක් සම්මුඛ වුණා එතන පින්දපාත ගියාම වයසක උපාසකම ආත්මය දැකලා පුදුම විදිහේ ආදරයක් ඇති වුණා මේ කුඩා ස්වාමින් වහන්සේට මේ මගේ පුතා කෙන තරමටම ආදරය ඇති වුණා. ඇවිල්ලා මේ කුඩා ස්වාමීන් වහන්සේ එක්කම පස්සෙන් යනවා. පින්දපාතන උඩත් පස්සෙන් යනවා. ඉතින් පින්දපාත වන්දන කොටත් බලානින්ද උදව් කරනවා. ඉතින් මේ කුඩා ස්වාමීන් වහන්සේගෙන් ඇහවා ස්වාමීනි මේ කොහොමද තනියම වඩින්නේ? මම මේ ආරණ්‍ය සේනාසනයක් සොයාගෙන එනවා. මේ පළාතේ තියෙනවා නම් මට තනක් කියන්න. ඒ මයි අපේ ගම කිට්ටුවේ තියෙනවා කඳුගැටයක් මේ කඳු ගැටි උඩ තියෙනවා හඳු ගල්ලේ. එතන නම් බොහොම විවේකයි මිනිස්සුන්ට යාත් නිතර යන්නේ නැහැ. වන සත්තුත් ඉන්නවා, සිංහයෝ ව්‍යාග්‍රෝ කොටි වලස්සුත් ඉන්නවා, පෝගෝනු ඉන්නවා. ස්වාමීන් වහන්සේට අපහසුයක් නැත්නම් එතන ඉන්න පුළුවන්. එහෙනම් මට පෙන්වන්න පාර කියලා ඉතින් වඩිනවා. පල්ලෙකොට පාර දෙපැත්තේ තියෙන ඔක්කොම ගැන අහනවා මේ මේ මල් ගහ මොනවාද? මේ පඳුර මොනවාද? ආදි වශයෙන් හැම දෙයකම නම අහමින් යනවා මේ උපාසකතුමා සියල්ල කියලා දෙනවා. ගෙන් ගල්ලි නැතුව එකතු වුණා. ගල්ලිනේ සුද්ධ පවිත්‍ර කරගෙන නැවතුණා. ආයි පිටි බැඳලක් නැහැ, දොර උළුවහොත් නැහැ, ජලෙලක් නැහැ, ගාම්පුවකොත් නැහැ. හැබැයි ඉතින් ගින්දරක් පත්තු කරගෙන ඒක ඉස්සර සිරිතක් තමයි ගිනිමැලයක් ගහගෙන ඉන්නවා කුඩා දර කුඩා ගිනිමැලයක් ඒකට කලාවේ ගිරච්චේ දර කොටන් ලං කරලා තියෙනවා නෙමෙන්න ඇති වෙන්නේ ඒක නිසා මැසි මඳුරු පීඩා අඩුයි මේ දුමාන වැඩෙනකොට. දිනරාත්මියේ වැඩෙන නිසා සීතලත් අඩු වෙනවා. ඒ වගේම ජීන්න නිසා නපුරු සතුන් ලං වෙන්නේ නැහැ. මේක පුරාණ සිරිතක්. ඉතින් ස්වාමීන් වහන්සේ පින් රාත්‍රී කාලයේ භාවනා කරනවා. මේ වනාන්තරේ කාගේ වෙන පිහිටක්ද තමන් රක්නා සීලය තමයි තමන්ගේ පිහිට. තමන් පිළිගත් සසුන තෙරුවන් සරණ තමයි පිහිට. ඉතින් මේ මහා සිංහයන් ව්‍යාග්‍රයන් පවා ඉන්න මේ වනාන්තරයේ කිසිම බයක් නැතුව තමන්ගේ ආත්ම ශක්තියෙන් යුතුව භාවනා කරනවා. උදේට පින්ද පින්දපාත වඩිනවා ගමත. මනක් කියන්නේ සුඛී හෝතු දුක්ඛා මුක්ඛතු කියන වචන විතරයි කියන්නේ. මේ විදිහට තුන් මාසයක් ගත වුණා. ඔය අතර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මගේ පොඩි මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ දැන් බොහොම ඈත පළාතක ඉන්නවා මම දකින්න යන්න ඕන කියලා. බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා ධම්ම යන්න එපා. වස් ඉවර වෙලා කීවර මාසේ වලිව මමත් එනවා. එනිසා කීවර මාසේ ලැබුණු තුන් මාසේ ගත කළා. ඒ තුන් මාසේ ඇතුළත මේ ශිෂ්‍ය සාමණේරයන් වහන්සේ අර ගුරු උපදේශ හරියට අනුගමනය කරමින් පූර්ව ජාත ජාතීන්ෙහිදී සීල සමාධි ප්‍රඥා ගුණ පොළලා ඥාන සමාධි සමාපatti අවිද්‍යා බල වඩලා විදර්ශනා ඥාන භාවනා කළ තිබෙච්ච නිසා තුන් මාසය තුළත ඒ කුංචි ස්වාමීන් වහන්සේ ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව්පිලිසීමේ ඥාන සහ ත්‍රිපිටක ධර්මය සමගම අරිහත්ත්වයටපත් වුණා. ඒ ජීවිතයේ ත්‍රිපිටකයට ප්‍රාණම් කරන්නේ නැහැ. රහත් වෙනකොට සියල්ලකට පාඩම් වුණා. දැන් ඉතින් රහත් සෝයෙන් සමාපති සෝයෙන් වැඩි ඉන්නවා. ඒ අතර බුදුරජාණන් වහන්සේගෙන් කැමැත්ත ලැබිලා සරියුත් මහ රහතන් වහන්සේ මේ කුඩා ස්වාමීන් වහන්සේ දැක ගන්න එන්න සූදානම් වුණා. මේ ගමනට භික්ෂුන් වහන්සේලා 40000ක් එක්කාසු වුණා. මේ කුඩා ස්වාමීන් වහන්සේ දකින්න 40000ක් භික්ෂුන් වහන්සේලා එකතු වුණා. සිනාසන පාගමණයෙන් එකින් චාරිකාය වඩිනවා. බුදුරජාණන් වහන්සේ වඩින්නේ හරියට නියමිත 16 අහසින්. ඉතින් මේ 40000ක් රහතන් වහන්සේලා සංඝ පිරිස වඩිනවා දැකලා මේ පිස්ස ස්වාමීන් වහන්සේ ගමේ දායක පින්නතුන්ගේ කිව මගේ උපාධ්‍යාන් වහන්සේ සහිත සංඝ පිරිසක් වඩිනවව දවසේ මෙතෙන්නේ ඒ නිසා සූදානම් වන්න පිළිගන්නේ කියලා. ඉතින් මිනිස්සු ඒක තුළ විශාල මණ්ඩපයක් ගහලා නැවතුම් පහසුකම් සලස්සලා දානෝපස්ථාන ආදී සංවිධාන කළා. හරියට මේ නියමිත දවසට එන්න වැඩිය. ඒක මේ ශිෂ්‍ය සාමණේර රහතන් වහන්සේ දිවසින් දැකලා තමයි කාරණා කිව්වේ. හන්දාවක තමයි ගමට වැඩි. ආරණිත වදින් ඉස්සර ගමේ නැවතුම් ගත්තා. විවේක කන. ඒ අතරතුරේ සාමණේරයන් වහන්සේත් වැඩියා මෙතෙන්ද. වැඩියා මේ දායකවරුන් තන් පහසු වෙන්න සලස්සලා ගිලන්පස දාන්න පිරිනමලා ඔක්කොම සංඝෝපස්ථාන කළේවරලා බණ අඬ සූදානම් වුණා. සදත් මහ රහතන් වහන්සේ නියම කළා මේ 39 මේ පිරිසට බණ කියන්න ඕනේ. ඉදායකුතු අනේ ස්වාමීනි තුන් මාසයක් මෙතන වැඩි හිටියා මේ කුඩා ස්වාමීන් වහන්සේ බණක් කිව්වේ නැහැ. අනේ බණ දන්න කෙනෙක් අපට බණ කියන මැනවෙති. මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙතෙක් කල් කියේ සුඛී හෝතු දුක්ඛාමුච්චතු බණ පදේ විතරයි. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නේම කළා තිස්ස මේ සුඛී හෝතු දුක්ඛාමුච්චතු පද දෙක මාතෘකා කරගෙන අද බණක් කියන්නයි කියලා. එසේ ස්වාමීනි කියලා ධර්මාසනාරූඪව තුන් යම රාත්‍රියේ බොහෝම ලස්සන ධර්ම දේශනාවක් කළා. මේ දේශනාවෙන් විශාල පිරිසක් චිත්ත ප්‍රසාදය ලබා ගත්තා. තවත් පිරිසක් අප්‍රසාදයටපත් වුණා. අප්‍රසාදයටපත් උනේ මෙච්චර බණ දැනගෙන මේ තුන් මාසයක් අපෙන් සිව්පස්සේ පිළිගනිමින් අපට බණයක් බණපදයක් එක දවසක දේශනා කෙරුවේ නෑනේ. මා කාර්කස පුද්ගලයෙක් නෙමේ තැනත් කියලා කොටසක් අප්‍රසාද වුණා. යලි දෙනෙක් ප්‍රසාදයටපත් වුණා මේ තරම් සිල්වත් ගුණවත් නැනවත් උතුම් කෙනෙකුට නේද අපි හැමදා උපස්ථාන කෙනේ වැන්නේ අපට ලොකු පුණ්‍ය ලාභයක් වෙන ඒ අත් බොහොම ප්‍රීතිමත් වුණා. මේ අතර උදේ එළි වුණා. එළෙනාවේ මෙයත් දාන සංවිධාන කළා. කිස්ස සාමණේර රහතන් වහන්සේ පිළිසුඟා වැඩියා. බුදුරජාණන් වහන්සේ හරියට තෙන නියමිත වෙලාවට වැඩියා. පිල්පිස්ස සාමණේරයන් වහන්සේ පිල්ලපාත ලබාගෙන ඇවිත් උපාධ්‍යයන් වහන්සේගේ ප්‍රකල් සියලු දෙනා වහන්සේට දන් හැන්දෑන්ද බෙදාගෙනත් ගියා. කිමිනා ජනතා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තද මේ පින්කම සංවිධානය කළ හැටියට බොහෝම ගෞරවයෙන් පැවැත්තුවා. එදා සරුවඥන් වහන්සේ ධර්ම දේශනේ පටන් ගත්තා. ඒ දේශනාව ආසාස් සිය ගණන් දාස් ගණන් දෙනා මඟඵල නිවන් අවබෝධ කරගත්තා. මේ වෙලාවේදී මේ ක්‍රිස්තු සාමණේරයන් වහන්සේ සමග සරුවත්යන් වහන්සේ වැඩි අර ගල් එන්න බලන්න. සංගප්තිසත් වැඩින් නැති. ගල් එන්න බලන්න වැඩම කරලා ඇසුවා ක්‍රිස්තු මේ ගල් එන්න ඉන්නකොට මොකද මොනවද ඈත පේන්නේ? ස්වාමීනි මට පේනවා මුහුද. එතකොට මොකද හිතෙන්නේ? ස්වාමීනි මට හිතෙනවා මං දික් සසරදී දුකේදී අඳුරු කඳුළු එකතු කළා නම් නැසී තිබුණා නම් මේ මහා සාගරයේ ජලයට වැඩි මම අඳුරු කඳුළු එතනම මං සංසාරේ දුක් වෙලා තියෙනවා ස්වාමී සාදු සාදු කිසේක හරි මේ ගල්ලේ ඉන්නකොට මොකක්ද හිතෙන්නේ ඔය ළමට ස්වාමීනි මං හිතනවා මගේ සංසාර ගමනේදී මේ ගල්ලේ යට මගේ මූර්ත දේහ නික්ෂේප කළ වාර අප්‍රමාණයි කියලා මං හිතනවා සාදු සාදු කිසේම තමයි කිස්ස මේ වනාන්තරේ ඉන්නකොට මොනවද ඇහෙන්නේ? ස්වාමීනි සිංහ ව්‍යාග්‍රාදීන්ගේ ශබ්ද ඇහෙන. එතකොට මොකද හිතෙන්නේ? ස්වාමීනි මං හිතනවා මම මේ වනාන්තරයේ ඉන්න නිසා ප්‍රමාද වෙන්න බෑ. නිකරණේ කාලේ ගෙවන්න බෑ. කෙලෙස් හිතක් හිතන්න බෑ. මං අප්‍රමාද වෙන්න ඕනේ කියලා මං අවදීන් සිටිනවා. සාදු සාදු කිස්ස බොහොම හොඳයි. කිස්ස දැන් අපි අද අපි කරත් නොත වඩනවා මේ නම වඩිනවාද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ උපාධ්‍යාන වාස්තේ මට කිව්වොත් නම් මං යන්නම් නැත්නම් මට මෙතන විවේකයි මම මෙතන සිතනවා වාසය කරන්න මට බොහොම සන්තෝෂයි සාදු සාදු කිස්ස බොහොම හොඳයි කියලා සරුවක් යන වාසයේ ඇතුළු සංඝ පිරිසාපසු ජේතවනාරාමේ බල වැඩියා ජේතවනාරාමයේ පැමිණි සංඝ පිරිස අතරේ ධම් සභා මණ්ඩපයේ සාකච්ඡාවක් ඇති වුණා මේ කිස්ස සාමණේරයන් වහන්සේ බොහෝ උකින් ඇති කෙනෙක් උන්වහන්සේ මේ මුළු මාත් තවත් නෝර සීල දෙනාම දන් අඳුරන සෑම දෙනාගේ කුසල සුද සත්කා ලැබමින් ඉන්න අතරතේ ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා මේ වනාන්තරගත වෙලා ඉන්නවා. දුෂ්කර තැනක ඉන්නවා. නැෂමඳු රූපේද අවේශ කුලම් වේද নানা ප්‍රකාර අභාවිතා සියල්ල දරාගෙන අල්පේචිතා සන්තුෂ්ඨිතා සුබරතා විරියාරම්භතා ආදී ගුණ ඇතුව වාසය කරනවා නේද කියලා සාකච්ඡාවක් ඇති වුණා. එතෙන්ද වැඩියා සරුවක්යන් වහන්සේ. මේ කතා නිමිති කරගෙන සරුවක්යන් වහන්සේ දේශනා කළ මෙන්න මේ ගාථාව. ගාථාව සවිස්තරව දැක්වුවා. දෙසුම් කෙළවරදී බොහෝ දෙනෙක් මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා. මේ ගාථාවේ තේරුම නැවත වරක් සලකා බලමු. අඤ්ඤාහි ලාභූ ප්‍රනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී එවනේතං අභින්නාය භික්ඛු බුද්දස්ස ශාවකෝ සක්කාරං අභිනන්දේය විවේකමනුබ්‍රෝයේති ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී ලැබෙන මාර්ගයේ එකක් සසර දුකින් අතුමිගේ ශාන්ත නිවන් සුව ලැබෙන මාර්ගයේ තවත් එකක් මේ කාරණා දෙක නුවණින් දැන යෝගාවචරයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකත යුතුයි ත්‍රිවිධ විවේකයේ වැඩි යුතුයි කියලා මෙහි සඳහන් වෙනවා. මෙතන සඳහන් වෙනවා බික්ඛු කියලා වචනයක්. කාටද මේ බික්ඛු කියන්නේ? බික්ඛු කියන වචනේ බොහෝම තේරුම් තියෙනවා. බින්නපත දරෝති බික්ඛු. කඩකපෝ සිවුරු දාන නිසා බික්ඛු කියනවා. වික්ඛාචාරියන් අජ්ජකගතෝති බික්ඛු. පින්නපාත වන නිසා බික්ඛු කියනවා. සමඤ්ඤාය භික්ඛු අපි භික්ෂු කියලා ප්‍රතිඥා කරන නිසා භික්ෂුව කියලා. පටිඤ්ඤාය භික්ඛුවේ එහෙමයි. ඥාති චතුත්ථේන කම්මේන උපසම්පන්නෝක භික්ඛු. ඒ කියන්නේ උපසම්පදා මාලකයේදී උපසම්පදා ලැබුණ නිසා භික්ෂු කියලා. සංසාරේ භයං එක්කති භික්ඛු. සංසාරයේ භය දක්නා දරින්ද භික්ෂු කියනවා. දැන් මෙතන කියන්නේ ඒ සියලු අර්ථයන්ගෙන් සංසාරේ භයං ඉක්කති කියන මේ වචනය. සංසාරය ගැන බය දක්වනවා නම් යම් කෙනෙක් ඒ භික්ඛුවක්. ඒකෝට ඒ භික්ෂු කෙනෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියල්ලෝම අයිති වේදවා. නමුත් මේ ධාතාවය ඇටියට ගැනීම භික්ෂු සංඝයා වහන්සේයි. ගියේ පින්තුන්වත් මේක සාධාරණයි. මේ සඳහන් වෙනවා නිවන් මඟේ එකක් ලාභ සත්කාර ලැබෙන මඟ එකක් තියෙනවා. ලාභ සත්කාර කේතේ ප්‍රශංසා කියන්නේ සංනාදිත්‍යමාන උපදන හේතු තුනක්. හේතු රසක්. සංනාදිත්‍යමාන උපදිනවා මේ ලාභ සත්කාර කේතෙන් ප්‍රශංසා නිසා. සංනා කියන්නේ ඒ සම්බන්ධව වස්තු සංහාව. දිට්ඨි කියන්නේ මම තමයි මේවා ලබන්නේ කියලා ආත්ම දෘෂ්ටිය. මාන කියන්නේ මට තමයි මේවා ලැබෙන්නේ අන්න ඇත නෙමෙයි මා තමයි එවන් පුණ්‍යවන්තයා කියලා හිතනකොට මාන්නේ. මේ දිහට සංනාදික්ක මානෙන් පහළ වෙනවා. නිබ්බාන කියන මේ ගුණ ධර්මයන්ගෙන් කියවෙන්නේ 11 මහා දින්න නිවුණා වූ තැන. එම නැත්නම් සංසාර නැමැති බන්ධනාගාරයෙන් අත මිදුණු තැන. ඒවත් නැත්නම් කෘෂ්ණාට අරමුණු නොවන තැන. මේ නිබ්බාන කියන්නේ නිරෝධ සත්‍යයටයි නිර්වාණය කියන්නේ. නිරෝධ සත්‍යය ගැන හඳුන්වනකොට කියන්නේ නිරෝධ කියන මේ වචන දෙක එකතු වෙලා හැදෙච්ච තේරුමක් කියලා. මේක නැහැ කියන එකයි රෝධ කියන්නේ බන්ධනාගාරයයි. සාප්‍රතිනාකයේ දින චාරක කියලා. ඒ කියන්නේ වද වේදනා දුක් දෙන තැන තමයි චාරක කියන්නේ. ඒ වද බන්ධන දෙන තැන බන්ධනාගාරය. මේ බන්ධනාගාරය තමයි තුන් ලෝකේම. දිව්‍ය ලෝකෙත් බන්ධනාගාරයක්. මනුලොවත් සතර අපායත්, රූප ලෝකත්, අරූප ලෝකත් බන්ධනාගාර. ඒවෙන් අධිහිංසා මොනවද ලැබෙන්නේ? ඒ ඒ තන තම තමා කරගත්ත පරමාරූපව නින්දනය කරන්න තියෙනවා දේවල්. මනුෂ්‍ය ලෝකේ නම් පංච උපාදානස්කන්ධේ පරිහරණය කියන මහා වද වේදනාවක් දෙනවා. විඳිනවා. නරක පිරිසම් പ്രേත අසුර කියන සතරාපායන් ඊට වඩා භයානක දුක් වේදනා විඳිනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ජාත ජරා මරණ දුක් විඳිනවා. ඒවා දැන් දිව්‍ය ලෝක වල ජරා කියන ලක්ෂණය නැහැ. නමුත් දින හතක් ඇතුළත ජරා ලක්ෂණ පහළ වෙනවා. චතුරෙන් ආසන්න වේදකොට. නමුත් අවීච ජරා කියන නිරන්තරයෙන් අතරක් නැරේ රූපස්කන්ධයාගේ පංචස්කන්ධයාගේ ගිරිදරා යාමක් දෙවියන් දිව්‍ය ලෝකෙත් තියෙනවා. දැහැට තේන්නේ ඒක විපස්සනා ඥානයට පමණයි තියෙන්නේ. නිසා ජාත ජරා මරණ දෙවලවත් තියෙනවා. බමලව ජරා ස්වභාවයක් දකින්නේ නැහැ. නමුත් අනිත්‍ය ජරා කියන අතරක් නැර ස්කන්ධ පංචකයාගේ දිරාපත් වීම සිදු වෙනවා. කල්ප ගණන් ඉඳලා මේක ගෙවි ගෙවි ගිහිල්ලා තමයි අන්දාසම නිරුද්ධ වෙන්නේ. එනිසා උත්පත්ති වශයෙන් ඒ ඒ ස්ථානවල ඉපදීම නිසාම මේ බන්ධනාගාර ගත වීමක් වුණා. ඒ බන්ධනාගාර නැමැති මේ රෝධය නැති තැන නිරෝධ කියලා කියනවා. ඒ නිරෝධ කියේ නිර්වාණ ධාතුව. 11 මහා ගින්නක් ලෝකේ සියල්ලම දල්වාගෙන දැවෙනවා. රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න කියන කෙලෙස් ගිනි තුනකොත් ජාතිකින්න ජරාකින්න ව්‍යාධිකින්න මරණකින්න ශෝකකින්න පරිදේවකින්න දුක්ඛකින්න දෝමනස්සකින්න උපායාසකින්න කියලා දුක්ඛිනී අටකුත් කියලා 11 ගින්නක් මේ මුළු ලෝකයේම දල්වාගෙන දැවෙමින් පවතිනවා. සබ්බම් දික්ඛවේ ආදිත්තං කියලා දේශනා කළේ ඒකයි. හිත ඇති හිත නැති සෑම දෙයක්ම ගිනිගෙන දැවෙනවා. මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ මොනවද? ජාතිකින්න ජරාකින්න ව්‍යාධිකින්න මරණකින්න මේවා ඉඳගෙන ගලනවා. ඒ අතර සාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න මේ වයින් දැවෙනවා. මේ දැවෙන ලෝකයේහි මේ ගිනගෙන දැල්වෙන ලෝකයේ හිණුවණක් නැහැ. මේ කියන දැවෙන ලෝකයෙන් ඈතර වුණා වූ නිබ්බුතියක් තියෙනවා නම් නිවීමක් තියෙනවා නම් ඒකට කියනවා නිබ්බාන කියලා. එපමණක් නෙමෙයි තවත් තේරුමක් මේ සඳහන් වෙනවා භවා භවං විනනතෝ සංසිබ්බනතෝ වානං උච්චති තණ්හා භවයෙන් භවයට ගැටලෙන බැවින් ගොතන බැවින් හිරන බැවින් මහන බැවින් සම්බන්ධ කරන බැවින් සංයුක්ත කරන බැවින් සන්නාට කියන වාන වාන කියලා සන්නාට කියන නම් 100ක් එකක් තමයි වාන ඒ වාන සංඛ්‍යාතමේ තණ්හාව කාය වාන සංකාතාය තණ්හා නික්කන්තත්තා නිබ්බානන්ති පහුච්චති. ඒ වාණ නම් වූ නිර්වා සතුව තෘෂ්ණාවෙන් ඈතර වූ තැනද කියනවා නිබ්බාන කියලා. නිවාන කියන පද දෙක එකතු වෙලා නිබ්බාන කියලා පදේ හැදෙන්නේ. වාන කියන තැන වයන්නේ ආයන්න වෙන් කරනවා අල්වාන දිත්ත කරනවා. අල්වාන දෙක. ඒ අල්වාන දෙකට අල්වාන දෙක ආදේශ වෙනවා. හැමත් ආයන්න එක්කාසු කරාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. එතකොට මේ විදිහට තේරුම් තුනකින් නිර්වාණය හැඳින්වෙනවා. ඒ කියන්නේ 11 මහා ගින්න නිවුණු තැන, සංසාර වද බන්ධනේ නැති තැන, තෘෂ්ණාව නිවුණු තැන. මේ නිබ්බාණය. මේ නිබ්බාණයට ගියාම උපදීමක් කියන සත්‍යයක් නැහැ. ඒ නිසාම ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ, මරණයක් නැහැ, ශෝක වීමක් නැහැ, හැඟීමක් නැහැ, කායික දුකක් නැහැ. මානසික දුම්නසක් නැහැ, දැඩි ගින්දරක් නැහැ. කැමති දා සිදුවීමේ දුකක් නැහැ. පංච උපාදානස්කන්ධ දුකක් නැහැ. මේක නිසා නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. ඒ මේ නිර්වාණය නෙමෙති සාන්ත ප්‍රණීත සැපයටපත් වීමේ මඟ එකක්. ඒ මඟ නම් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනකොට තමයි ත්‍රිවිධ විවේකයේ සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ නිවන් මාර්ගත්, ලාභ සත්කාර මාර්ගත් නුවණින් දැනගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් විවේක තුන සම්පූර්ණ කරනවා. විවේක තුනම මෙන් හැඳුන්වුවේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක තුනයි. කාය විවේකය කියන්නේ මේ ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන දුම් පැලඳුම් මිල මුදල් අමුදරුවන් සේවක සේවිකාදීන් වෙන් වෙලා සීලස්කන්ධයක් දරාගෙන විවේකවත් කරනවා. එතකොට සමාන්ත ලොකු කායික සෝයාක් විවේකයක් ලැබෙනවා. ඒකට කියන අනවද්‍ය සුඛය කියලා. ඒ සීලේ පිළිද. සීලේ පිළිමින් ලැබෙන විවේකයට කියනවා කාල විවේකය. ජන සමාජයේ මැද්දට යන්නේ නිතර නිතර අල්ලාප සල්ලාප ආදී යෙදෙමින් කාලය ක්ෂේප කරන්නේ නැහැ. එතකොට නිද්දාරාමක, බද්දාරාමේ, බස්සාරාමක, සංගනිකාරාමක කියන මේවට යෙදෙන්නේ නිද්දාරාමකගේ නිතර ඉඳා ගැනීම. සත්සාරාමක නිතර කතා බහ කරමින් ඉදී. සංගනිකාරාමක නිතර පිරිසක් නැද්ද ජීවත් වෙන්නේ. එහෙම නෑ, එයින් ගෙන් වෙලා ඉන්නේ. ඒකට කියනවා කාය විවේකය. එයින්ද ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. චිත්තනීය කියන සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි අත්ථ සමාපatti මේවා ලබාගෙන වාසය කිරීමයි. ඒ සඳහා සමත භාවනා වඩන. සමත භාවනා වැඩිමින් උපචාර සමාධියක් ලබනවා. ප්‍රථම ධානයක් ලබනවා. දෙවෙනි ධානයක්, තුන්වෙනි ධානයක්, හතරවෙනි ධානයක් ලබනවා. අරූප සමාපත්තියත් උපදවනවා කසින වඩලා. අභිඥා බලත් උපදවනවා. එයින් තමන්ගේ චිතේ දිනක්වත් අකුසල සිතිවිල්ලක් නූපදන ආසේ සිත පිරිසුදු වෙන බැවින් ඒකට කියන චිත්ත විවේකයේ කියලා. මේ කාය විවේකයේ චිත්ත විවේකයට උපකාර වෙන අපහදනම් වෙනවා. චිත්ත විවේකයේ පදනම් කරගෙන උපදි විවේකයේ සඳහා වැඩ කරනවා. උපදි විවේකයේ නම් විපස්සනා වඩා මඟඵල නිවන් ආબોධ කර ගැනීමයි. චිත්ත විවේකයේ නම් ධ්‍යාන සමාපatti උපදවාගෙන ඒ ධ්‍යාන ආලෝකයෙන් ප්‍රඥා ආලෝකයේ අවදි කරගෙන නාම රූප පරිච්ඡේද ඥානෙ වඩනවා. ප්‍රති පරිග්‍රහ ඥානයක් වඩනවා. සම්මාසන ඥානෙ වඩමින් උද්‍යාවිය ඥානෙ පටන් විපස්සනා ඥාන නමයක් දියුණු කරගන්න. මේ විපස්සනා ඥාන වඩලා තමන්ගේ సంతානේ බෝධිපාක්ෂික ධර්ම සාරුව සම්පූර්ණ වුණා නම් එදාට සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අර නිරෝධ සත්‍ය සංඛ්‍යාත අමාම නිවන සාක්ෂාත් කරගන්නවා. මේකට තමයි උපදි විවේකයේ කියන්නේ. උපදි කියනවා ධාති හතරකට. කාමෝපදි, කන්දෝපදි, කිලේශෝපදි, අபிසංකාර උපදි කියලා. මේ ඔක්කොම අවසන් වෙනවා නිවන් දකිනකොට. කන්දෝපදි කියන්නේ ස්කන්ධ පංචකය. මේක මහා උපදියක්. බරක්. තිරේ සූපදීගෙන 1500ක් කෙලෙස්. මේක රහත් මඟ නුවණින් විනාශ වෙනවා කෙලෙස්. නූපදී යනවා. අபிසංකාරූපදී කියන්නේ සංසාරයේ අනන්ත අපරිමාණ කර්ම රැස් කරගෙන ඉන්න ඒවා. ඒ ඔක්කොම රහත් මඟ නුවණින් අහෝසි වෙනවා. කාම උපදී කියන්නේ පංච උපා පංචස් මේ පංචකාම සම්පත් කෙරේ තියෙන ආසාව. ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන අනාගාමී වෙනකොට. මේ කියන උපදි සියල්ලම අතර දාලා නිරුපදේ සෞපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියන අවස්ථා දෙකකටපත් වෙනවා. එතකොට ඒ නිසා තමයි මේකට කියන උපදි විවේකී කියන්නේ. උපදීන්ගෙන් සම්පූර්ණයෙන් හිත විවික්ත වුණා වෙන් වුණා. අරියත් මාර්ග අවස්ථාවේදී මේ හතරින්ම හිත වෙන් වෙනවා. ඒකට කියන සෞපාදිශේෂ නිබ්බාන කියලා. යම් දාසක පිරිනුවන් පානවා. එදාට මේ උපදි සම්පූර්ණයෙන්ම බහා තබන බැවින් අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා හඳුන්වනවා. මෙන්න මේ කියන විවේක තුන වැඩිම සඳහා අප්‍රමාද විවේකී කියලයි එදා සරුවක් යන වාසයේ ධම්සභා මණ්ඩපයේදී සංගපිරි සමතා දේශනා කොට වදාළා. ඒ දේශනාව අසාගෙන ඉඳ ඉඳලා බොහෝ භික්ෂුන් වහන්සේලා බොහොම ධෛර්යමත් උනන්දු වෙන ආරණ්‍ය ගත වුණා. සමහර මේ මොහොතේම සෝවාන් ආදී මාර්ගඵල ඥාන ආબોධ කරගත්තා. දැන් මේ දේශනය තුළින් අපට තේරුම් ගන්න කරුණු රාශියක් තියෙනවා. එකක් තමයි අපි ජීවත් වෙන මේ ලෝකය. මේ ලෝකයේ හැම විටම බලන්නේ ලෝක ධර්මයන් එකතු කරන්නටයි. නමුත් බෞද්ධයන් වශයෙන් අපි හිතන්නේ ලෝක ධර්මයන් ලෝක ධර්මයන් කියන්නේ තින් ගෙවල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් මේ ආදී දේවල් රැස් කර ගැනීම. ඒවා යම් පමණක් ඕනේ. නමුත් ඕනාට වඩා මේ වසතු කරන්න ගියොත් තමන්ගේ වටිනා කාලය ඒ සඳහාම වෙන් වුණා වේදවා. ඒ කාලයෙන් තමන් ප්‍රයෝජන ගැනීම සඳහා අප්‍රමාද වෙන්නට ඕන. අප්‍රමාද වීම නම් තමන් නිත්‍ය වශයෙන් රක්නා සීලය පිරිසුදුව නිතර රකින්නට ඕනේ. සීලේ පිළිපදනා පමණක් නෙමේ සෑදාවල් දෙකේ සීලේ ආවර්ජනා කරමින් සීල අනුස්සතිය වඩන්නට ඕන. ඊළඟට සමාත ගැළපෙන සමා නිතර පරිහරණය කරන සමත භාවනාවක් වඩන්නට ඕන. ඒ සඳහා එක්තැන් වෙලා වඩන්නට බැරි නිසා නිතර නිතර සිංහිරියවෙන් වඩන්න ඇති භාවනා ක්‍රම ඇති කරගන්නට ඕන. ඒවට කියන අනුස්සති කියලා. වාඩිලා හිටියත් ගමනක් බිමනක් ගියත් යාන වාහන වල ගියත් වැඩ කරමින් හිටියත් ඒවා හිතින් කියවකේ ඒවා දවසේ වැඩ කරන්න පුළුවන්. බුදු ගුණ, දාම් ගුණ, සංඝ ගුණ. කායගත සති, මරණානුස්සති මේවා නිතර නිතර හිතෙන් කියව කියව දාස වැඩ කරන්න පුළුවන්. ඒ වගේ මෛත්‍රී භාවනා මේවත් එහෙම කරන්න පුළුවන්. මේවා භාවනා වශයෙන් නිතර නිතර දාස පුරාම සිද්ධ කරනකොට එයින් තමන්ගේ සිතේ ජවසිතක් සිතක් ගානේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණ මාර්ගය, බෝධිපාක්ෂික ධර්ම. මේ දාසින් දාස දවසින් දාස සිතේ ශක්තිමත් බවට පත් වෙනවා. මේ ශක්තිමත් බාටපත් වීම නිසා තමයි තමන්ගේ ජීවිතයේ අර වඩ වඩා ධර්මයෙන් ගුණයෙන් පිරුණු ජීවිතයක් වෙලා සසර ගමන කෙටි වෙන්නේ නිවන සාමීප වෙන්නේ එනිසා එවැනි මාර්ගෝපදේශයක් සපේ සරුවඥන් වහන්සේ අපට දීලා තියෙනවා. දිවිවෝද පැවිදිවෝද සෑම දෙනා විසින් හේතුරු අප්‍රමාදව තමන්ගේ සිතේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමේ හැටියට සතිමන්තව යම්කිසි කුසල මනසිකාරයකින් යෙදී සිටිය යුතු වෙනවා. එහෙමනම් තමාට විවේක අවස්ථාවක චිත්ත ඒකාග්‍රතාව වැඩින භාවනාවක් යෙදුනොත් වහාම ඒක සමාධිමත් වෙනවා. මේ සමාධිය තුළින් නොනවති එහි පමණක් ඇලී බැඳී නැතුව ප්‍රසනාට හැරෙන්නට ඕනේ. සමාධිය වැඩුවත් සමාධියෙන් නැගිටිනකොට නැත්නම් ඒ මානසිකාරය අවසන් කරනකොට විපස්සනාවට හැරෙන්නට ඕනේ. මේ භාවනා මනසිකාර කාලය තුලදී පහළ වූ චිත්තචෛසික භූත රූප උපාදා රූප යන මේ නාම රූප ධර්මය ඒ ඒ තැනම සිඳි සිඳේ බිඳි බිඳි ඇති වෙවේ නැති වෙවේ ගිය බැවින් අනිත්‍යයි සිඳමින් බිඳමින් ඇති වෙමින් නැති වෙමින් පැවති බැවින් දුකයි කලකසේ නොපැවති බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභෝ මේ නාම රූප ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි දුක උපදවන තෘෂ්ණාව සමුදයාරි සත්‍යයි. දුක සමුදයත් නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන ආબોධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. මගේ මේ කුසලයේ මට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වේවා. මේ භාවනා කරතත් අගට විපස්සනා කරන්නට ඕන. හැම කටයුත්තකදී මුලින් අගින් මෙහෙම කරනවා නම් එතකොට හැම වෙලාවෙම තමන්ගේ විපස්සනා ඥාන වැඩෙනවා. ආහාර ගන්න ඉස්සර හේතුනා මේ ආහාර ගන්නේ මම නෙමෙයි. ආහාර ගන්න හිතක් පහළ වෙනවා. හිත නිසා චිත්ත ක්‍රියේ වායෝ ධාතුව පහළ වෙනවා. චිත්ත ක්‍රියේ වායෝ ධාතුව නිසා ශරීරයේ චලනයේ කියන කාය විඤ්ඤාතිය පහළ වෙනවා. එයින් මේ භාජන අතට ගැනීම, ඊගාන අතට අරගෙන ඇනීම, යාගේම කටේ තැබීම, දතෙන් හැපීම ආදී ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ එක එක ක්‍රියාවක් ගානේ 15 වෙනි චිත්තචෛතසික රූප ධර්ම ඒ ඒ තැනම ඇතුව නැතුව යනු අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙනවා දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභෝ මේ නාම රූප ධර්ම සියල්ලම දුක්ඛාරිය සත්‍යයි. ඒ ඇතිකරන තෘෂ්ණාව සමුදයාරිය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරිය සත්‍යයි. නිවනට ගමන් කළ හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයයි මගේ මේ මනසකාර කුසලයේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා ආහාර අරගෙන අවසානයේ කෙරුවා මේ ආහාර ගන්නා කාලය තුල පාල වූ චිත්ත චෛතසික භූත රූප උපාදා රූපයන් මේ නාම රූප ධර්මයෝ ඒ ඒ තැනම සත්තු කබලක දැමු ඔබ පුරන්නාක් මේ බිනි බිනි ගිය අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළි පෙළි පැවතුනා දුකයි. කැමැති කැමැතිසේ නොපවතී ගිය අනත්තයි. කැමැතිසේ නොපවතී ගිය වගේම පිළිකුල් බැවින් අසුබයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභෝ මේ නාම රූප ධර්ම සියල්ලම දුක්ඛාරිය සත්‍යයි. ඒ දුකට හේතුව තෘෂ්ණාව සමුදයාරිය සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරිය සත්‍යයි. නිවනට නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරිය සත්‍යයි. මගේ මේ මනසිකාර කුසලයේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා. මේ වගේ හැම කටයුත්තකදී නිදා ගන්න ඉස්සර හිතෙනවා. දැන් මම මේ ඇඳට වාඩි වුණා. මේ ඇඳ රෙද්වා. මේ වාඩි වෙන්නේ ඇල වෙන්නේ මම කෙනෙක් නෙමෙයි. මේ වාඩි වෙන්නේ ඇඳ ඇල වෙන්නේ හිතක් පහළ වුණා. ඒ හිත නිසා චිත්ත කිරිය වායු ධාතුව පහළ වුණා. ඒ වායු ධාතුව නිසා ශරීර චලනයේ කියන කාය විඤ්ඤාතිය පහළ වුණා. ඒ කාය විඤ්ඤාතියේ පැතිරීමෙන් මේ ශරීරයේ ඇටසැකිල්ල දිගා වෙනවා. මෙතන පවත්නා චිත්තචෛසික භූත රූප උපාදා රූප යන මේ නාම රූප ධර්ම ඒ ඒ තැනම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ නාම රූප ධර්ම සියල්ල දුක්ඛාරිය සත්‍යයි. දුක ඇති කරන තෘෂ්ණාව සමුදය ආරි සත්‍යයයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි. නිවන ආબોධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයයි. මගේ මේ මානසිකාර කුසලයේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා. නිින්දෙන් අවදි වෙච්ච ගමන් මාත්‍යයට එනවා. මේ නිදාගෙන සිටියේ කාලයේ තුලදී පහළ වූ චිත්තචෛතසික භූත රූප උපාදා රූපයන් මේ නාම රූප ධර්මයෝ සත්තු කබලක දැමූ අබෑට පුපුරන්නාක් මෙන් ඒ ඒ සැලෙහිම ඇතිව නැතුව ගිය අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් පෙළපෙළේ පවතුනා දුකයි. කැමති කැමතිසේ නොපවතේ ගිය අනත්තයි. පිළිකුල් ගමින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභෝගමේ නාම රූප ධර්ම සියල්ල පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. මේ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. මේ දෙක නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවන ආબોධ වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාදු සත්‍යයයි. මගේ මේ බංග මනසිකාර කුසලයේ මේ චතුරාර්ය සත්‍ය ආબોධයේ පිණිසම හේතු වේවා. මේ වාගේ දාස පුරාම පුළුවන් විපස්සනා කරන්න. එතකොට සමත වශයෙන් තමන්ගේ සිත නිතර කුසල් අරමුණක පවත්වනවා තේලියට. විපස්සනා වශයෙන් මේ මේ කටයුතු වලදී ඉලක්ෂණයට හරවනවා. එතකොට අපි හැම වෙලාවෙම ගමන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම වෙලාවෙම අපේ සිතේ වැඩෙන්නේ බෝධිපාක්ෂික ධර්ම 37 පාරමී 10 මේවා අපේ සිතේ වැඩෙන්න වැඩෙන්න අපි මේ සංසාර ගමනක් යනවා නෙමෙයි සංසාර ගමන කෙටි කරගෙන අමා මහ නිවන් දෙසටයි පිය නගන්නේ ඒක නිසා අපේ ගමන සාර්ථකයි අපේ ගමන ඍජුයි අපේ ගමන අවංකයි අපේ ගමන ඒකායන මාර්ගයකයි එනිසා අපට මේ සබන පිනරක් ගානේ හෙළන හුස්ම රැල්ලක් පාසාම දෙවන විනාඩියක් පාසාම මේ බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කළ ත්‍රිවිධ විවේකයේ නැමැති සීලයයි සමාධියයි ප්‍රඥාවයි වැඩිමින් සිද්ධවන මඟඵල නිවන් සුව පිණිස හේතු වෙන ගමනක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එනිසා මෙතෙකින් මේ රැස්පත් කරගන්නා ලද දානමය, සීලමය, භාවනාමය කුසල සම්භාර ධර්මය විශේෂයෙන් අදාපි මේ සැනසෙන නිවන් මඟ යන ගෞතම සම්බුද්ධ ශාසනය කිසිම අන්‍යාගම් බලවේගයකින්වත් යටපත් නොවි අඳුරු නොවි අතුරු දාන් නොවි අවුරුදු 5000කට වැඩි කලක් ගගනතලයේ හඳිරු මණ්ඩලෙමින් බබලමින් නිර්මලව පවතිවා සියලු සත්ත්වෝ දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා තෙරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෝ